ස්ථානි ධාරේවි තවක ස්ථාන්ති ධාරේවි සංසුපුරාන්ති ධාරේවි පිරිතාන්ති ධාරේවි අජිනම්ති ධාරේවි අජිනක්ඛිතම්ති ධාරේවි කුසචීරම්ති ධාරේවි වාකචීරම්ති ධාරේවි කලකචීරම්ති ධාරේවි කේත කම්බලම්ති ධාරේවි වාල කම්බලම්ති ධාරේවි කුලූක පක්ඛම්ති ධාරේවි කේසමස්ස ලෝචකෝපි ගෝමි කේසමස්සු ලෝචනානුയോഗ මනියුක්තෝ උබ්බත්තකෝපි හෝමි ආසන පටිච්චිත්තෝ කුටිකෝපි හෝමි කුට්ටික ප්‍රධාන මනියුක්තෝ කන්තකා පස්සේ කෝපි හෝමි කන්තකා පස්සේ සියං කප්පේමි සාය කපිය කම්පි උදකෝ රෝහණ උදකෝ රෝහණානුയോഗ මනියුක්තෝ විරාමි ඉති ඒව රූපං අනේක විදිතං කායස්ස ආතාපන පරිතාපනානියෝග මනියුත්‍රෝ විහරාමි ඉදංසු මේ සාරිපුත්ත තපස්සිතාය උති ඉන් තවන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේදී ඒ එකල ඒ කෙලෙස් දැවීම සිල්වත් වීම සඳහා ඒ තවුසන් විසින් පුරුදු කරනු ලැබූ දේවල් තමන් වහන්සේ පුරුදු කළා. ඒ කලින් අප කීවා වහන්සේ ඒ නොපිළිගන්නා දාන පිළිබඳ යම් යම් දාන පිළිගන්නේ නැහැ. ඉතින් එතන මේ වරදවා ලැබූ වරදවාගත් අදහස. ඉතින් මේ අදහස ඒ කාලෙහි තාපසයන් අතර තිබුණා. ඒ නිගණ්ඨනාථ පුත්‍රාදී තාපසයන් අතර ඒ වැරදි පිළිගැනීම් තිබුණා. ඒ වහන්සේ පිළිපැද්දා. ඒ මොකද දුෂ්කර ක්‍රියාවෙන් හැකිනම් තමන් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ අර්ථය සිදු කරගන්නට ඒ සඳහා ඒ දුෂ්කර ක්‍රියාව අනිත් හැම දිනකටම වඩා ඉහළින් කළා. ඉතින් ඇතම් දේවල් වහන්සේ අර ආහාර පාන වශයෙන් පිළිගත්තේ නැtei කියන එක අපි කියන්නේ. බලන්න කොයිතරම් මේ දැන් අප උනත් නොපිලි ගන්න අදහසක්. නමුත් ඒ අනුවට උන්වහන්සේ පිළිපැද්දා. ඒ කාලේ පිළිගෙන තිබුණු කාරණයක් නිසා. අර හැලියකින් දෙන දෙයක් පිළිගත්තේ නැහැ. මොකද ඒ හැලියට මේ පොල්කටු හැන්දෙන් පහර වදිනවා. ඒ නිසා. ඒ නිසා පිළිගත්තේ නැහැ. දෙන්නේ කමින් ඉන්න තැනදී ඒ එක්කෙනෙක් නැගිටලා යමක් පිළිගන්නන්නට ලෑස්ති වුණොත් ඒ පිළිගන්නේ නැහැ. මොකද ඒ තැනත්තාගේ ආහාර ගැනීමට බාධාවක් වෙනවා. ගැබ්දරන මවකගෙන් යමක් බාරගත්තේ නැහැ. හේතුව ඒ ගැවේ සිටින දරුවාට ඒකෙන් දෙහිසක් වෙනවා. කිරිකෝණ මවකගෙන් කිසිවක් ලබා ගත්තේ නැහැ. දෙන්නට ලෑස්ති වුණත් ගන්නෙ නැහැ. හේතුව ඒ ඒ කිරිබොන දරුවාට Tamange කිරි දීමට බාධාවක් කරදරයක් ඒ නිසා වෙනවා. මේ විදිහේ අදහස් දැන් තමන් වහන්සේට යමක් පිළිගන්නන්නට යමෙකු මේ ආහාර පිළිවෙල කරලා තිබෙන දැනට ගියා ඒ යනකොට එතනදී ඒ ආහාර බමුන් වල සමහර විටක ඇතුලේ ඉන්නේ උඩින් හෝ වසාසිකි මැස්සන් රංචු වශයෙන් ගිලිලා යන. ඒ දැක්ක එතනින් බාරගන්නෙත් නැහැ. ඒ මොකද මැස්සන්ගේ ආහාරය නැති වුණයි කියලා. කෑමක් ලබා ගැනීම සඳහා බල්ලෙකු ඇවිත් සිටියනම් තැනකට ඒ බල්ලාටමදී Tamanට පිළිගන්නට පිළිගන්නන්නට ආවම පිළිගන්නේ නැහැ බල්ලාට ආහාර ලැබුණේ නැත්තේ කියලා. අන්න ඒ විදිහේ අදහසින් උන්වහන්සේ ආහාර වර්ජනය කොට අන්තිමට පවත්පල භෝජී වුණා. පවත්පල භෝජී කියන්නේ ගහකින් වැටෙන gediyakin yakma. වැටෙන දේ එහෙම වැටුනේ නැත්නම් නෑ. වැටුන දේ කඩා ගන්නවා නේද? වැටුන දේ. ඉතින් දරුවේ ඊළඟට සිවුරු වශයෙන් නැත්නම් අඳින වස්ත්‍ර වශයෙන් හන රෙදි හන සාමානිති ධාරේ මසාමානිති කියන්නේ නොයි හෙඳි මිශ්‍ර කරලා හදපු මසාමානිති ධාරේ. චවදුස්සානිති ධාරේ. චවදුස්සේ කියලා කියන්නේ ඒ මිනි ඔතපු එදික ඉවත් ඉවත් කළාම අන්න ඒවා. පංචකූලාන්ති ධාරේන මහක තමා තිබුණු රිදි. කෑලි එකතු කොට. ඒ ත්‍රිචාරිකාරී වී කියන්නේ මේ ගස්වල පොතු වලින් උක්කච්ඡවත් උක්කච්ඡවත් කියන්නේ ගස්වල පොතු වලින් කරපු වස්ත්‍ර. කියන්නේ ඒක වස්ත්‍රයක් හැටියට හදාගෙන ගැට ගහලා. ඒ වාකචි කුසචීර අජිනම්ති ධාරී. අජිනම්ති කියන්නේ ඔය අඳුන් දිවි සම කියන්නේ. අජිනම්ති ධාරී. අජිනක්ඛිපං පිටහරේ. අජිනක්ඛිපය කීවේ ඒ අනුන් දිවිසමම මැදින් පළතු. ඒ අතුවාව කියනවා සමහර කියනවා කියලා ඒක ඒ දිව්‍යාගේ කුර සහිත හැමයි කියන්නේ. කුර සහිතම්. අජිනක්ඛිපං පිටහරේ. කුසචීරම් පිටහරේ. කුසචීරම් කියන්නේ කුස තන වලින් කරපු වැහැරියක් වස්ත්‍රයක්. වාකචීරම් පිටහරේ වැහැරිසි. ඒ ගස්වල පොතු වලින් කරනවා. පළක කීරම් පළක කියන්නේ ලෑලි වගේ ඒවා එකට බැඳලා කරනවා. කේසමස්තු ලෝච කේස කම්බලම් පිටාරේ මේ මිරිස් කෙස් වලින් කරපු කම්බල බුදුරජාණන් වහන්සේ ඒ තමයි වස්ත්‍ර අතර ඊටාම පිළිකුල් සහගත වස්ත්‍රය කියලා වදාළා. ඒක සීත කාලෙදී සීතයි උෂ්ණ කාලෙදී උෂ්ණයි දුර්ගන්ධයි කියලා එහෙම බොහොම පහත් කොට දක්වලා තියෙනවා. කේත කම්බල. කේත කම්බලම් පිටාරය. වාල කම්බලම් පිටාරේ වාල කම්බලේ කියන්නේ මේ අස්කෙන්දි වලින් කරපු වස්තු. උලූක පක්කම් පිටාරේ උලූක කියන්නේ බකමු. ඒ බකමුණු පිහාට වලින් කරපු වස්තු. කේත මස්තු ලෝචකෝපි හෝමි හිතමසලෝපිට කෝපි කියන්නේ මේ හිතකේ රැවුල් කියන මේවා උදුරලා දාන. මදන්න සංහාරේ මම ගන්න කෙනෙක් හිටියා. ගුරුදිත් මහන වෙලාවේ කිචනේ. ඒ මේ මහත්මයා මේ රවුල බාගන්නට මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. උදුරලා දාන කරන්නේ. දැඩිව තුනක් නැහැ. ඒ ඉතින් මේ කේසමස්තු ලෝචකෝපි හෝ කේසමස්තු ලෝචනානුയോഗ මනින් එයිනේ එහි යෙදෙනවා ඒවා ගුලා දෙවි. ඊළඟට උබ්බට්ඨකෝපි හෝ ඉඳ ගැනීම ආදී ඉරියව් කරන්නේ නැතුව සිටගෙනම ඉන්නවා. උබ්බට්ඨකෝපි සිටගෙනමයි ඉතින් යම් කාලයක් හිතගෙනම ගත කරනවා. බත්තකෝ පිටෝ. ආසන පටිච්චිත්තෝ කියන්නේ ඒකයි. ආසනයක් පිළිගන්නේ නැහැ ආසන පටිච්චිත්තෝ. උක්කුටිකෝ පිහෝගි උක්කුටික ප්‍රධාන මන්දි. උක්කුටිකව වාසය කරනවා. මේ තුනකින් දන්නවද උක්කුටික කියන එක? දැන් උක්කුටිකව ඉඳගන්නවයි කියන්නේ මේ මේ ඒ විෂද පාර්ශවය දිම තබන්නේ නැතිව මේ වාඩියෙන් ඉඳගන්න. ඒකට උක්කුටික. දැන් උක්කුටික නමස්කාරය කියලා තියෙනවා. උක්කුටික නමස්කාර. අන්න ඒ විදිහට උක්කුටික වෙන්න. උක්කුටික උටික උක්කුටික ප්‍රධාන මන්දිත්තු. ඉතින් උක්කුටිකව ඉන්නකොට ඒ ඒ වෘතේ වගේ සමාදන් වෙයි. මොකද කරන්නේ? යන්නේ උක්කුටිකව. දැන් උක්කුටිකව යනවා දැකලා ඇති සමහරව ඔය ඔය Hindu මිනිසුන් සමහර විට ඕනගේ භාරය කියලා යම් යම් දේවල් ඔප්පු කිරීමේදී උක්කුටිකව යන්නේ. කෙලින් හිටගෙන ඇවිදිනවා නෙවෙයි. උක්කුටිකව පැන පැන යන්නේ. ඒ විදිහට වාසය කළා. උක්කුටික පදාන මනියුත් කන්ටකා පසේ කෝපි හෝමි කණ්ඨකාපස්සේ කියන්නේ මේ ඇන ගහපු අසුනක නිදන්නේ සමහර විටක ඇවිදින්නේ එහෙම කරනවා කණ්ඨකාපස්ස කෝපි කෝපි කණ්ඨකාපස්සේ සියයන් කප්පේ ඒ ඒ විදිහේ අපස්සේක සියයන් කප්පේ කියන්නේ නිදනවා සත පීඩන සාය සතිය කම්පි උදකෝ රෝහණානියෝක මනුජිත්තෝ විරහ සවස් වෙන විට සවස් කාලයේදී තුන්වෙනි වරට. ඒ කියන්නේ උදේ දවල් සවස් කියන මේ තුන් වරක්ම උදකෝ රෝහණානුയോഗ මණියුක්තු ජලයට බහැලා ජලයට බැහි බහැ සිටීම කියන මේ යෙදී සිටියක් කොහොමද පෞසෝදා හරීම පෞසෝදා හරීමට දවසට තුන් වරක් උදේ දවල් සවස් කියන මේ අවස්ථා තුනකදී උදකෝ රෝහණානුയോഗ මනින විරා ඉති ඒව රූපං අනේක විහිතං ආයස්ස ආතාපන පරිතාපනානුയോഗ මනියුත්තු විරහම මේ විදිහට කායස්ස ආතාපන පරිතාප කයට බොහෝම කය පෙළෙන ආත්පසින් පෙළෙන මේ වැඩ පිළිවෙලක යෙදී මහන්ස වාසය කළා. ඉදම්සුමේ සාරිපුත තපස්සිතාය පුත්‍ර. මෙය වනාහි තමන් වහන්සේගේ ඒ තපස්සී බව වේ. කතරාතු මේ ඉදම් සාරිපුත්ත ලූකස්මින්කෝ. ඊළඟට පෙන්වන්නේ තපස්සී බව ලූකස්මින් කියලා ලූක ලූක ප්‍රතිපදාව කියන රූක්ෂ ප්‍රතිපදාව ඒ පිළිබඳව මහන්සේ වදාරනවා මේක වස්ස ගණිකං රජෝ ජල්ලං කායේ සම්නිචිතං හෝති පපටික ජාත මේක වස්ස ගණිකං අවුරුදු ගණන් ගිය නැත්තම් වර්ෂ ගණන් ගත වුණු රජෝ ජල්ලං කියන්නේ දූරි දූරි කායේ අනි සම්නිචිතං මේ කයෙහි සම්නිචිතං කියන්නේ රැස් වෙලා يعني දූලි හොදලා ගන්න නැහැ මේ ඇඟේ තැවරිලා දුන්න කොහොමද සංචිතං හෝති පපටික ජාත පපටික ජාතං කියන්නේ නිකන් අර දැන් ඔය පොළවේ මේ තෙමිලා පස්සේ වේලුනාම අර ඉරිතලල තියෙන අන්න ඒ වගේ ඒ ඒ තැන් වල ඒ විදිහේ පිටිලා වගේ පපටික ජාත සිය තාපි සාරිපුත්ත සින්දුක කාම මේකවස්ස ගණිකෝ සම්මිචිතෝ කෝති අපටික ජාතු ඒවමේ වස්තු මේ සාරිපුත්ත මේකවස්ස ගණිකං සජෝ ජල්ල සින්දුක කාම කියන්නේ යම් කිසි මේ කනුව ඒකේ දැන් කනුවක වුණා ගබින දූලි ආදී ඒවා එන්නම තියෙනවා වර්ෂ ගණන් අන්න ඒ වගේ තමයි වහන්සේගේ ශරීරය ජූලි රැඳිලා තියෙනවා. අපටික ගාපු ඒවමස් මේ සාරිපුත්ත මේක වස්ස ගණිකම් රජෝජල්ලම් කායේ සම්නිචිතං හෝති පපටික ගාපු. පස්සමයන් සාරිපුත්ත මේ ඒවම් හෝති. එලිට තමන් වහන්සේට මේ ඒවම් හෝති මෙසේ නොසිතුනි කියන අහෝ වතාහං මං රජෝජල්ලම් පානිනා පරිමච්ඡේයුන් මේ මේ ශරීරයේ රැඳී තිබෙන මේ ධූලි තත්ත්වය ඒ පාණිනා පරිමච්ඡේ අතින් පිරිනැදින්නේ නම් හොඳයි කියලා. එහෙම සිතක් ඇති වුණේද නැtei කියලා. අහෝ වතාහං ඒකනි කියුවේ තස්සමයන් සාරිපුත්තන එවං හෝති අහෝ වතාහං ඉමං රජෝ ජල්ලං පාණිනා පරිමච්ඡේය. අඤ්ඤේවාපනමේ ඉමං රජෝ ජල්ලං පාණිනා පරිමච්ඡේයං යුක්ති වෙන කෙනෙක් හෝ මගේ මේ ශරීරෙහි තියෙන දූලි පිසදමනවා නම් ඒවම් පිමේ සාරිපුත්ත නකෝති ඉදං සුනි සාරිපුත්ත නූකස්මී අමේදී වහන්සේ නූක රූක්ෂ ජීවිතයක් ප්‍රතිපත්තියක් කයෙදුනා తత్రాసునే ఇదం సారిపుత్త జేగుచిస్మిన్ హోతి సోకోవాన్ సారిపుత్త సతోవ అభిగమాన్ సతోవ పటిక్రమాన్ యావ උදක බින්දුම් හිපි මේ දයා පච්චපට්ඨිතා හෝති මාහං කුද්දකේපා මේ විසමගතේ සංඝාතං ආපාදේති ඉති ඉදංසු මේ සාරිපුත්ත ජේගිච්චිස්මින් කෝති එතෙන් මේ එතන ජේගිච්චිස්මින් කියන්නේ කවු පිළිකුල් කිරීම පාපය ඒ තරම්ම පිළිකුල් කළා දැන් ධනනේ නිගන්ඨ නාථපුත්‍රයන්ගේ පිරිස සිටිනවා ඔහු කොයිතරම් මේ අහිංසාව නැත්නම් සත්වයන්ට Taman නිසා සිදුවන හිංසාව කියන එක පහත් කොට සලකනවාද කියතොත් මුඛයේ බැඳගෙන යනවනේ. එමකද වාතය සමග මිශ්‍ර වූ සූත්‍ර ප්‍රාණීන් දිවින් නැසෙනවා මැරෙනවා. ඒ නිසා. ඒ සීත ජලයේ එහි ප්‍රාණීන් සිටිනවා ඒ නිසා වුණට එහෙසක් නැතව වුන් මරණයටපත් වෙනවා කියලා ඒ Taman එයින්ද Tamanට වරදක් සිදු වෙන බව පිළිගන්න. එහෙම නිසා සෝකෝ අහං සාරිපුත්ත සතෝ අභික්‍රමාන් සතෝ පටික්‍රමාන. මේ මම සාරිපුත්‍ර සිහියෙන් යුතුවම අභික්‍රමාන් පටික්‍රමාන ඉදිරියට යන විට හෝ ආපසු වෙන විට හෝ සිහියෙන් යුතුවම එය සිදු කළා. යාව උදක බින්දුම් හිති මේ දයා පටිපටිතා හෝති මාහං කුද්දකේ පානේ විසමගතේ සංඝාතං ආපාදෙන් සීති ඉදං සුනේසාරි කුත්තේ ජේගිච්චිසී උදක බින්දුම් හිති කියන්නේ මේ පොළවේ වැටිලා තිබෙන කනකොළ මත තිබෙන ජල බිඳුව කෙරෙහි ඉඳ මේ දයාපටිපටිතා මා තුල දයාව එළඹ සිටියා වේ කියන මෛත්‍රිය කරුණාව එළඹ සිටියාවේ මාහං කුද්ධකේ පානේ විසම ගතේ සංඝාතං ආපාදීන් දේසින් කියන්නේ මාංශා මේ මේ තැන්වල යම් කිසි ප්‍රාණී සත්වේ සිටිනන් ඔවුන් මරණයටපත් නොවේවා ඉදං සුදී ස්වාරිකුත් ජේකුචිස්මි හෝති ඒ තරම්ම තමන් වහන්සේ පාපයේ පිළිකුවේ කළා తత్రాసుమే ఇదం సారిపుత్ర పవిత్రత్మన్ పవిత్రస్మిన్ තු සාරිපුත්‍රයේ තමන් වහන්සේගේ ඒ පවිත්‍රත්වය කියන්නේ විවේක ජීවිතය අන්‍යයන්ගෙන් වෙන්ව වාසය කිරීම කියන එක නිබඳු විය කියලා ඒක ගැන වදාරනවා සෝකෝ අං සාරිපුත්‍ර අඤ්‍යතරං අරඤ්ඤායතන මධ්‍යෝගාහිත්වා විරහම ඒ මම සාරිපුත්‍ර යම් කිසි ඒ අරණ්‍ය ආයතනයකට කියන්නේ අරණ්‍යයකට අජෝභාහිත්ව ඇතුළු වෙලා විහාර වාසය කරමි යදා පස්සානි ගෝපාලකං වා පසුපාලකං වා තිනහාරකං වා අටහාරකං වා වනකංකං වා යම් විටක තමන් වහන්සේට දක්නට ලැබුණු ගෝපල්ලෙකු හෝ ඒ සතුන් වසුපාලකයෙකු හෝ සමකොලගෙන යන්නේ කොහොමද? කිනහාරකම් කියන්නේ. අටහාරකම් දරගෙන යන්නේ කොහොමද? වනකම්නිකම් වනයේ යම් කිසි ගස් කැපීම් ආදී වෙන කටයුත්තක යෙදෙන්නේ කොහොමද? එහෙම දක්නට ලැබුණොත් වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං කලේන කලං සම්පතාවි තමන් වහන්සේ දුවගෙන මෙන්න එනේ තැන් වලින් තේ යනවා කුම මක්නිසාද යන්නේ? ඔවුන්ට Tamanව නොපෙනීවා. ඔවුන්ට Tamanව දකින්නට නොලැබෙන පරිදි ඒ වනයෙන් වනයට, ගහමෙන් ගහමයට, දින්නෙන් දින්නේට, කියන්නේ පහක් කැමින් පහක් තැනට, තලයෙන් තලයට කියන්නේ මේ සමතලා කැමින් සමතලා තැනට සම්පතාවි. එසේ යන දුවනවා. සම්පතාව. සංකීර්ණ හේතු ම ඇයි එහෙම කළේ? සංකිට හේතු මාමං තේ අද්දසංස. ඔවුන්ට මාව නොකෙනීවා. ඔවුන් මාව නොදකිත්වා කි. ඔවුන් මාව නොදකිත්වා. ආහංච මාතේ අද්දසංස. ඒ වගේම මටද ඔවුන් නොපෙනේවා. ඒ නිසා දැක්ක හැටිය නොපෙනෙන තැනකට යනවා. සංකිට්ඨේ මාමන්තේ අද්දසංසු අහංච මාතේ අද්දසං සියතාපි සාරිපුත්ත ආරණ්‍යකෝ මගු මිනිස්සේ දිස්වා වනේන වනං ගහනේන ගහමන් නින්නේන නින්නං කලේන කලං සම්පදති මහන්සේ ඒ සඳහා උපමාවක් වදාරනවා යම්සේනම් සාරිපුත්තය අරණ්‍යේ කැලෑවෙහි වසන මුවෙක් නැත්නම් මුව අබෝ මිනිස්සේ දිස්වා මිනිසයන්ව දැක්ක. මිනිසයන්ව දැකලා මිනිසෙක්ව දැකලා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං තලේන තලං සම්පත. මේ දුවනවානේ. මොකද මිනිසාට බයයි. ඒ වගේ. ඒව මේකෝ අහං සාරිපුත්ත යදා පස්සාමි ලෝපාලකං වා පසුපාලකං වා පිනහාරකං වා කට්ටහාරකං වා වනකම්මිකං වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං කලේන කලං සම්පතා ඒ විදිහටම තමන් වහන්සේ ලෙස කෙනෙක්ව දැක්ක හැටියේම ඔහුට තමන්ව නොපෙනෙන ලෙසත් තමන්ට ඔහුව නොපෙනෙන ලෙසත් ඒ ඒ තැන් වලට මාරු වෙමින් ගියා. ඉදම් සුමේ සාරිපුත්ත පවිවිත්තස්මින් හෝති. සාරිපුත්‍රයේ මෙය තමන් වහන්සේගේ පවිවේකයේ ඒ විය ඒ කියන්නේ පවිවේකී කියන්නේ ඝන සංගණිකාවක් නැතිව සමූහය සමග වාසය කිරීමක් නැතිව හුදකලා වාසය. ඒකයි මෙතන පවිවේකී කියන්නේ. ඒ හුදකලා වලසීමට තව කවුරු හරි දැකීම හේතු කොටගෙන මේ බාධාවක් වෙනවා. මොකද සමහර විටක හිතුවාම එන්නට පුළුවන්. ඇවිල්ලා කතා කරන්නට හැකියි. දැන් ඒක නේ නැත්නම් ඔහු දැක්ක පමණින් තමන් වහන්සේගේ මේ ඒ පවිවේකයේ දැතිවන්නේ නැහැ. නමුත් ඔහු දැක්කම නිකන් ඉන්නේ නැහැ. මේ සමහර විට මේ තාපසේක්‍ය මේ ඇතම් විටක පිරිසිදු කරගන්නටත් හිතේවි නේ. දැන් ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට මේ මේ වෙනත් තැන්වල ඉන්න මිනිසුන්ගෙන් ඒ ඉන්වහන්සේලා බලාපොරොත්තු වෙන විවේකයේ ලැබෙන්නේ නැති පරිදි ගිහිල්ලා කරදර කරන්නේ අන්න ඒ වගේ. එහෙමත් වෙන්නට පුළුවන්. එහෙම වුණාම <clears throat> මේ තමන්ගේ අර හුදකලා වාසයේ අර්ථයක් නැතුව යනවා. නිසා මහන්සේ එහෙම විවේකී. ඒ සඳහා අවුරු හරි පිටු හැටි එලෙස නොපෙනෙන පරිදි ගියේ පිටුව දැන් කතා කරා. සමහර විට මේ කලාවේ බොහෝ කල් වාසය කරන කෙනෙක්යි සිතලා අහන්නට බැරියයි. කලාව පිළිබඳ විස්තර අසවල් අසවල් දේවල් පිළිබඳ කියන්නේ නේ මොනක් පුළුවන්. ඉතින් අවස්ථාවක් නොදීම සඳහායි මහන්සියෙම නොකෙනී සිටින්නට ඒ තැන්වලට ගියේ. සෝකෝ අහං සාරිපුත්ත යේතේ ගොට්ටා පටිත ගාව අපගත ගෝපාලක සත්‍ය චතුක්කුණ්ඩිකෝ උපසං කවිත්වා යානිකානි වච්චකානං කරුණකානං හේරුපකානං ගෝමයානි අනිසුදං ආහාරේ ඒ මම සාරිපුත්‍රය ඒ යේතේ ගොඨා පටිත ගාව අපගත ගෝපාල දැන් මේ ඒ ගවයන් ගාල් කරනවානේ ගෝපාලයෝ කැලෑවල වුණාදී ඔවුන් සමකයන් සඳහා ඒ තැන්වලට ගාල් කරලා තියෙනවා. සමහර විටක මේ රාත්‍රී කාලෙදිත් එහෙම ගාල් කරලා තියෙනවා. එහෙම කියලා ගොපල්ලා යනවා. ගොපල්ලා යනවා. ඒකට ගාවේ එතන ඉන්නේ. ඒ තැන්වලට සත්ත චතුක්කුණ්ඩිකෝ උපසම්පන්න. උන්වහන්සේ සතර ගාතයෙන් යනවා. ඒ කියන්නේ චතුක්කුණ්ඩිකෝ කියන්නේ. චතුක්කුණ්ඩිකෝ උපසම්පමිත්වා සතර ගාතයෙන් ගොස් යානිතාන් වච්චකානං තරුණකානං දීනුපකානං භූමයන් ඒ කියන්නේ තරුණ කියන්නේ බොහොම කුඩා කුඩා මේ කිරි බොන ඒ වස්තන් අන්න ඒ වස්තන් තාම ගෝම ගෝම ගෝමයන් උන්ගේ ගොම ගොමයන් තාන් සුදං ආහාරී එය ආහාර කොට ගන්න ඒ ගොම ඒ තරුණ වස්සන්ගේ ගොම වළඳනවා. යාව කීවන්ට මේ සාරිපුත්ත සකං මුත්ත කරීසං අපරියාදින්නම් කෝති. සකං දේව සුදම් මුත්ත කරීසං ආහාර. තමන් වහන්සේගේ මල මුත්‍රය යම්තාක් පැවතුනිද ඒ වාද ආහාර කොට දකින්න. වාද ආහාර ඉතින් ඒ ඒ කාලේ එහෙම ඒ කාලේ විතරක් නෙමෙයි. වර්තමානයේදී මේ විදිහට දන්නේ නැද්ද දන්නේ නැහැ. ඉන්දියාවේ හිටියනේ. අර ඉන්දියාවේ හිටිය පසු කාලේට අගමැති. ඈ ඒ අගමැති තමන්ගේම මුත්‍ර ඒ ඔව් දීමට පාවිච්චි කළා. ඒ ඒ කාලේ සිටම පිළිගත්ත එකක්. වෛද්‍ය ශාස්ත්‍රයේ නම් තියෙනවා ඔය සර්ප වෙදකමේ නම් තියෙනවානේ මුත්‍ර අසුචි හේම දීමේ වෙදකම සකං මුත්තකරී සං අපරියාදින්නම් හෝති සකං වේව සුදං මුත්තකරී සං ආහාර ඉදං සුමේ සාරිපුත්ත මහා විකට භෝජනස්මිනකෝ අන්න ඒකට තමයි මහන්සි වදාලේ මහා විකට භෝජනය මහා විකට භෝජන සෝකෝහං සාරිපුත්ත අනුතරං කිංකුනිකං වනසණ්ඩං අජ්ජෝගාහිත්වා විහරාමි ඒ මම සාරිපුත්‍රය එක්තරා බින්සනක වනසණ්ඩං බොහොම දියගෙන දෙන අතුල් වන්නේකට මහත් දියගෙන දෙන වන ප්‍රදේශයකට ඇතුළුව වාසය කෙළෙමි. තත්‍රාසුදං සාරිපුත්ත බින්සනකත්ව වනසණ්ඩත්ත බිහිසනක තස්මින් හෝති. ඒ බියගෙනගෙන වනෙහි ඊටමත් කෙනෙක් බියටපත් වන තැනවිය. යෝකෝචි අවීත රාගෝ තං වනසංගම් පවිසති. ඒ බුහියේන ලෝමානි හංසං. යම් කිසි අවීත රාගී පුද්ගලයෙකු අවීත රාගී කියන්නේ රහත් වූ රහත් වූ කෙනෙකු ඒ වනකණ්ඩයට වනයේට ත්‍රිසේද යේබුයේන ලෝමාන සංසම් බොහෝ සෙයින් එතෙමේගේ ලොමු දැහැ ගනී කියන්නේ බියටපත් සෝකෝ අහං සාරිපුත්ත යාතා රත්තියෝ සීතා හේමන්තික අන්තරත්තික හිමපාප සමය සාරිපුත්‍රයේ මම යම් රාත්‍රියේහි රත්තිය රාත්‍රී වල නැහැ සීතා සීතල හේමන්තිකා අන්තරත්තිකා අන්තරත්තිකා හිමපාත සමය. මේ හේමන්තයේ වෙයි මේ හිමපාත සමය කියන්නේ හිම වැටෙන කාලයයි. තත්තා රූපාසු රත්ති රත්තින් අභෝකාශයේ විරහ. ඉතින් ඒ සීතල කාලයේදී හිම වැටෙන රාත්‍රී වල මහන්සේ එලිමහනෙහිම රාත්‍රී කාලය ගත කරනවා රත්තිසු රත්තින් අභෝකාසේ විරහ දිවා වනසං දවල් කාලෙහි වනපදිසෙයි. ඉතින් වනපදිසෙයි ගස් එහෙම තිබෙනවානේ. රාත්‍රියේ අභෝකාස يعني ගස් එහෙම නැති නැත්නම් අඩු එහෙම එලිමහන අපිස්සුමං සාරි බිම්මහනේ පච්චිමේ මාස දිවා අභෝකාශයේ දිරා. වගේම ගිම්හාන සමයේ ග්‍රීෂ්ම ඍතුවේහි අන්තිම මාසයේදී දවල් කාලයේ අභෝකාශයේ එලිමහනේ රාත්‍රිං වනසම්ලේ රාත්‍රී කාලෙහි වනපෙමිසෙහි අපිස්සුමන් සාරිපුත්ත අයන් අනච්චරිය ගාථා ප්‍රතිභාති කුබ්බේ අසුත කුබ්බා එකල්හි සාරිපුත්‍රය මට මේ අනච්චරිය ගාථා ප්‍රතිභාති කුබ්බේ අසුත කුබ්බා තමන් වහන්සේ පෙර නොයසු විරු මේ ගාථාව වැටහුණා කියුණා සෝ තත්තෝ සෝ සින්නෝ චේව ඒකෝ බින්සමිකේ වනේ මග්ගෝන මග්ග නචද්දි මාසීනෝ ඒසම පසුතෝ මුනි සෝ තත්තෝ සෝ සින්නෝ චේව ඒකෝ බින්සමිකේ වනේ ඔක කොහොමද කියලා තියෙන බන්නේ සිද්ධිය කිරීමේ යෙදුණු මුනි වූ මම ඊශ්වරයෙන් අතිශයින් නොවේ. හිමයෙන් ඉතා සිදුවේ. ඊශ්වර වූ වනේ එකලා වූයේ නැන්න වූයේද දින වෙත වේ. ඒ මහන්සේ යමක් ඉස්සන්නේ ඒසනා පසුතෝ කියන්නේ. ඒසනා පසුතෝ කියන මේ කාරණේ පිළිබඳව උන්වහන්සේ පසු කලක බුදු වුණාට පස්සේ දේශනා කළා. තමන් වහන්සේගේ සෙවීම ගැන දේශනා කළාම වහන්සේ මේ සෙව්වේ දැන් වහන්සේ මේ අභිනිෂ්ක්‍රමණය කරලා කරලා සොයාගියේ නිවනමනේ නිවනමයි සෙව්වේ. ඒ නිවනම සොයන කාලයේදී තමයි වහන්සේට කිං කුසල ගවේති කියන කුසල් නම් කවරේද? එතන කුසල් කියන එකෙන් අදහස් කරන්නේ මේ සාංකාරික දුකෙන් නිදහස්ව ලබන නිවන සඳහා කළ යුතු යමක් එනම් ඒවා කුසල. ඒ ඒ නිවන සොයා ගියේ ගමනයි කිං කුසල කවේ. එහෙම තමයි අර්ථ පරිේෂණ විසිල මහන්සේ පසුකලක වදාළ ආර්ය පරිවිස උතුම් සෙවීම ඒ උතුම් සෙවීමයි උතුම් නාම සෙවීමයි කියලා සෙවීම් දෙක දැන් මේ උන්වහන්සේගේ සෙවීම මේ පවිද්දාන් දෙවිධයක පිළිවෙත් අනුගමනය කළා එකක් මේ අත්තිකිල මථානුയോഗය මේ අත්තිකිල මථානුയോഗෙහි තමන් වහන්සේ යෙදුණු හැටි මේ දක්වන්නේ. අත්තිකල මථාමියෝගේ. අනේක කාම සුඛල්ලිකාමියෝගේ. නොහොසේ කාම සුඛල්ලිකාමියෝගේට වැටුනේ නැහැ. ඒ අබිනිෂ්ක්‍රමණයෙන් පස් අබිනිෂ්ක්‍රමණයෙන් පසු මහන්සේ සිදු කළේම අත්තිකලේ අත්තිකල මථාමියෝ. ශරීරයේ දැඩිසේ දුක් දුන්නා. උන්වහන්සේගේ කාම සුඛල්ලිකාමියෝගේ කියන ඒ පැවතුම තිබුණේ ගිහිගේ වාසය කරා. ගිහිගේ වාසය කරද්දී අත්කාම සුකල්ලිකානි. පැවිද්දෙහිදී අනුගමනය කළේ අත්කිල මතානි. දැන් එහෙම උන්වහන්සේ සිදු කළාම ඇතැම් පැවිද්දන් අතර සිටියා. වැරදි දෘෂ්ටිගත අය. ඒ අය සලකපු හැටියට මේ මේ ජීවිතෙහිදී හොඳ හැටි කාලා බීලා සැපසේ ජීවත් වීම මෙලොවදීම නිවන් ලැබීමයි කියලා සැලකෙනවා. විද්ද ධම්ම නිබ්බානවාදී මෙහිමයි සැලකෙන්නේ. ඉතින් එහෙම පිළිගත් අය ඔක කාලා දින සතුට වෙලා එහෙම කිරිස්තිනානේ. ඒ ශ්‍රමණයන් අතර වර්තමානයේදී එවන්දන් සිටිනවා. ඒ කාම සුඛල්ලිකාදී අත්තිල මතානුയോഗයේ අනිත් වැරදි පැත්ත. මේ මේ සියල්ලම කලේ කුමටද මොන බලාපොරොත්තු වෙන්නේ? මේ ඒසතා ඒසනා පසුතෝ මුනි මේ මේ හැම දෙයක්ම සිදු කළේ මේ තමන් වහන්සේ සොයන දේ ලබා ගැනීම සඳහා. ඒ සෙවියෙත් නග්නව. නග්නව කියන්නේ වස්ත්‍රයන් තිබෙයි. දෙව් වස්ත්‍ර නැතිව. අපි ගනිමු වස්ත්‍රයක් තිබුණා නම් සීතල කාලෙකදී සීත සමයේදී මිනිසුන් තමන් ස්වභාව වශයෙන් සාමාන්‍යයෙන් අඳින වස්ත්‍රය ප්‍රමාණවත් නොවන නිසා ඒ සීතලය දුරු කිරීමට හේතු වන ගොරෝසු එහෙම වස්ත්‍ර අඳිනවා. එහෙම තිබියදී උන්වහන්සේ සීත කාලය ගත කළ නග්නව. ඉතින් උෂ්ණය ඇති කර ගැනීම සඳහා යම සොයා ගියෙත් නෑ ගින්නක්. මේ ගිනි තිබෙන තැන. වාසය කෙනෙක් ගිය කරු දිවිසනක වනී සෝකෝ අහං සාරි උත්ත සුසානී සියං කප්පේමි චවට්ටිකානි උපදාය මේ මම සාරිපුත්‍රය ඊළඟට මහන්සි දක්වනවා සුසානෙහි සොහොනෙහි එදින් එකල තිබුණා අමුසොහොන් කියලා අමුසොහොන් අමුසොහොනේ කියන්නේ ගිහින් දාන දවනවා නෙවෙයි සෝහනේ දාලා එනවා. ඉතින් ඒකනේ අර ඒ සෝහන් පිළිබඳ තමයි එන්නේ අර සීවතික පබ්බේහි එන්නේ. අර ඒකාහ මතං වා දීහ මතං වා පීහ මතං වා එහෙම එන්නේ. ඒ සීවතිකයේ කියන අමුසෝහනේ. ඒ අමුසෝහනේ දමපු මල සිරුරක්. ඉතින් ඒකේ කාකේහි කජ්ජමානං කුලලේහි කජ්ජමානං සුපාමේහි කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි හජ්ජමාන කියලා හිමෙන් ඒ සතුන් කන කන. එහෙම සතුන්ට කෑමටම තමයි දාන. ඉතින් උන්වහන්සේ වදාරන සොහනේ සෙයම් කප්පේ සොහනේ නිදනවා. සෙයම් කප්පේ මේ චවත්තිකානි උපදාය. චවත්තිකා කියන්නේ මිනි ඇට මිනි ඇට උපදාය. ඊළඟට අபிසුමන් සාරිපුත්ත ගාමණ්ඩලා උපසංසංසුවා ඔට්ටු භන්තිපි ඕම් කෙන්තිපි පංසුකේනති ඕකිරන්ති ඕකිරන්ති අන්න සෝතේසුති කලාකම් පවේසෙන්ති ඒ ඒ ගම්වල වාසය කරන කොල්ලෝ ඇවි ඔට්ටු භන්තිපි ඕමුක්කෙන් තිති පංසුකේනති ඕකිරම් මොනවා මේ ඔට්ටු භාෂ කියන්නේ ඕම් ඔට්ට ඔට්ට භාෂ කෙල ඈ මුත්‍ර කෙල මුත්‍ර පහ මේවා Taman වහන්සේගේ ඇඟට දාන ඕකිරම් කන්න සෝතේසුති සලාතම් පවේසු මේ කන් සිදුරු වලට කූරු ගහන සලාකන් පවිසු නකෝ පනාහං සාරිපුත්ත අභිජානාම තේසු පාපකම් සිත්තං උපාදේ සාරිපුත්‍රය ඔවුන් කෙරෙහි මට පාප සිතිවිල්ල උපන්නයි කියලා මේ උපන්නයි උදන්නේ කියන්නේ උපන්නේ නැති නිසා ඒ ඔක්කොම ඉවසුවම ඒක ඉදන් සුමේ සාරිපුත්ත උපේක්ඛා විහාරස්මි මේ තමා සාරිපුත්‍රය තමන් තමන් වහන්සේගේ උපේක්ෂා විහරණය උපේක්ෂා උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථ බවනේ තමන්ට කලකන්න වුන් කෙරෙහි තමන්ට විරුද්ධව කටයුතු කරන වුන් කෙරෙහි එක සමානව මධ්‍යස්ථ වීම ඒ මධ්‍යස්ථ බව ප්‍රජනී කරපු හැටි මහන්සි වදාරා සම්තිකෝපන කාර්යකුත් ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං විත්තිනෝ ආහාරේන සුද්ධීති තේවමාහංසු සාරිපුත්‍රයේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිනවා මෙබඳු වාදයතු මෙබඳු දෘෂ්ටියතු ඔවුන් කියන්නේ ආහාරේන සුද්ධි ආහාරයෙන් ඒ පිරිසිදු බව සිදුවේ තේ ඒවමාහංසු ඔවුහු විසේ කියම් කෝලේහි යාපේ මාති ඒ කෝලක්තිකාදම ඒ කෝල කියලා කියන්නේ මේ කොල්ලු කොල්ලු වලින් යැපෙනයි කියා ඔවුන් කොල්ලු කන කාදම කෝල චුම්නම්පි කාදම ඒ කොල්ලු පිටි කෝලෝද කම්පි ඉවං ඒ කොල්ලු වල යුෂ නැත්තම් වතුරද බොති අනේක විහිතම්ති කෝල විකතින් පරිභුංජන ඒ කොල්ලු වලින් කරන ලද නොඑක් ආකාර දේවල් පරිහරණය කරනවා. ඒ කියන්නේ ආහාර වශයෙන් ගන්නවා. මේ කොල්ලු වලින් ඕන දෙයක් කරතේ සම්බන්ධ පුළුවන්, උයන්න පුළුවන්. මේ විදිහේ ඒකයි විකතින් කිව්වේ ඒකයි. මේ විදිහේ විකෘති කියන එකනේ අභිජානානිකෝපනාහ විසාරිපුත්ත ඒකං වේව කෝලං ආහාරං ආහාර සාරිපුත්‍රය ධම්මි කියන්නේ තමන් වහන්සේට ඒක හොඳටම මතක කාරණයක් ගැන මේ කියන්නේ එක කොල්ලු වැටේකී දවස කිව්වා ආහාරං ආහාර සියාකෝපනතේ සාරිපුත්තේව මස්ස සාරිපුත්‍රයේ ඔබට එහෙම කියන විට මෙසේ සිතන්නේද? මහා නුනතේ සමයේ තියෙන සමයේන කෝලුවා හොස් ඒ කාලයේදී කොල්ලු ඇටයක් බොහොම ලොකු එකක් වන්නට ඇතේ කියලා. ඒ කාලේදී කොල්ලු ඇටයක් බොහොම ලොකු එකක් වෙන්නට ඇතේ කියලා ඔබට සිතේද සාරිපුත්‍ර? නකෝ කනේ සංසාරිකුත් ඒවන් අත්තබ්බා සාරිපුත්‍ර එසේ නොදත යුතුය තදාපි ඒත පරමෝ ඒව කූලෝ අහෝස්ති. එකල්හිද මේ දැන් වගේම තමයි කුල්ලු ඇටේ ඒක තරම. සියතාපි ඒතරහි. සියතාපි ඒතරහි කියන්නේ මේ යම්සේ ඒ දැන්ද ඒතරහි කියන්නේ දැන් කියන එකනේ. දැන් මේ කුල්ලු ඇටේ ඒක තරම තමයි ඒ කාලේ කුල්ලු ඇටේ. තස්මයි දැන් සාරිපුත්ත ඒකං ඒව කෝලං ආහාරං ආහාරයතු Thank you. ඒ ඉකල්හි සාරිපුත්‍රය එකම කොළු ඇටයකින් ජීවත් වන විට අදිමත්ත කතිමානං පත්තෝ කායෝ හෝති අදි අදිමාත් බොම මේ යන කුෂ බවටපත් ශරීරයක් විය කියන්නේ අදිමත්ත කතිමාන එහෙම නේද කියන්නේ අදිමත්ත කතිමානං පත්තු කායෝ හෝති සයතාපි නාම ආසීතික පබ්බාවිවා කාල පබ්බාවිවා ඒවමස්තු මේ අංගපච්ඡංගානි භවಂತಿ කායේව පහාර්තාය සයථාපි නාම ආසීතික පබ්බානිවා කාල පබ්බානිවා මේක කොහොමද කියලා තියෙනවා කලුර කෝකෝ යම් කේදෙත් ඒ අපාරය ඒවදී වස්තුනේ අංග පච්චංගා ඒ කියන්නේ අංග පච්චංගයන්ගෙන් ඇති කලුවල් කියන ඒවා දන්නවනේ අන්න ඒ වගේමයි කියනවා ශරීරය තමන් වහන්සේගේ ශරීරය කියන්නේ ශරීරය ඊටාම කිසුණා කෙට්ටු ඒව මේ වස්තුනේ අංග පච්චංගාන පච්චංගානි භවಂತಿ කායේ පහාරතා ඒ කියන්නේ මේ ආහාර මද කිරීම හේතු කොටගෙන කයට වැදුණු ඒ ප්‍රහාරයෙන් මේ තරම් කුෂ වුණා. සියථාපිනාම ඔට්ඨපදං. ඒව මේ වස්තු මේ ආනිසදං කෝති. ඔට්ඨපදං කියේ ඔට්ටුවේකුගේ පය ඔටුවෙකුගේ අය යම්සේද ඒව මස්මේ ආනිස ධනකු ඒ වගේ විය සමන් වහන්සේගේ සත්තම් තෙදෙස ආනිස දෙය කියන්නේ ඒකනේ ආනිස කායේ කායේ කායේ වප්පහාරතාය සියතාපි නාම වට්ඨනාවලි ඒව මස්මේ පිට්ටි කන්තකෝ උන්නතාවනතෝ හෝති කායේව පහාරතාය ඒ වට්ටනා වලි හරියට මේ යම් කිසි ඇට වැලක් වගේ සමන් වහන්සේගේ ඒ පිට්ටිකන්තක පිට්ටිකන්තක කියන්නේ කුළු ඇට තෙල පිට්ටිකන්තක උන්නතාවනතෝ උන්නත අවනත උන්නතාවනත කියන්නේ උඩට යනවා යට යනවා ඒ වගේ නිකන් එහෙම පැවතුන සියතාපි නාම ජරතාලාය ලෝපානස්සියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ ඒව මේ වස්තුනේ භාසුක්තියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ සායේව පහාරාය යම්සේනම් ගෝපානස් ජරසාලාය ජරසාලාය කියන්නේ දිරු ශාලාවක රූපේක රූපානසී කියන්නේ අර ගුණස්ව කියලා කියන්නේ ඒ තේ මේ මේවනේ ඈ ඔය පරාලව ඒ වගේ ඕලුග්ග විලුග්ග භවන් ඒවා පිටි පිළිවෙලකට නැන්නේ අන්න ඒ වගේ ඒව මේ වස්තුනේ පාසුට්ටියෝ ඕලුග්ග විලුග්ග භවන් පාසුට්ටියෝ කියන්නේ කාසුච්චෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ තායේව පහාරතාය කාසුච්චෝ මේ ඉලෑට කාසුච්චෝ ඉලෑට ඉලෑට ඒ වගේ ඒක ඕලුග්ග විලුග්ගා භවಂತಿ සියථාපි නාම ගම්භීරේ උදපානේ උදකතරකා ගම්භීරගතා ඔක්කායිකා දිස්සන්ති ඒවමස් මේ වස්තුදී අකිකූපේසු අකිතාරකා ගම්භීරගත කායිකා දිස්සන්ති ඒ ජඹුරු ජලයේ භාජනයේ ගම්භීරේ උදපා උදකතාරකා ගම්භීරගත කායිකා දිස්සන්ති යන්නේ ජලයේ පෙනෙන කරුණේ කරුණේ ඇස් ඒ ඇස් පිළිලා තියෙන හැටි කියන්නේ. ඒ කියන්නේ දැන් භාජනයක වතුර තියෙනවා. ඒ වතුර තියෙන භාජනයක උදකතරකා කියන්නේ ජලයේ පෙනෙන තරු යටට තියෙනවනේ. ඒ වගේ Taman වහන්සේගේ ඇස් ඒ ඇස් ඒ තරම් ගිලිලා තිබෙන බව දැක්වීමටයි උපමාවන්නේ. වෙන්නේ. ඒ මේවත් මේ අතිකූපේ අතිකූපේ කියන්නේ අතිකූපේ කියන්නේ ඇස් ඇස් ගුල නැත්නම් ඇස්සේ සිදුර අතිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා කායිකාදිස්සා සියථාපි නාම චිත්තකාලාබු ආමතච්චින්නු වාතාතපේන සම්පුටිතෝ හෝති සම්විලාපෝ ඒව මේ වස්තු මේ සීසච්ඡවි සම්පුතිතා හෝති සම්මිලාතා තායේව පහාරතාය ඒ කියන්නේ චිත්තකාලාභූ කියන්නේ මේ ලබු කියලා තියෙන්නේ ඒ චිත්ත ලබු කියන්නේ ඒක ආමකච්චින්නෝ කියන්නේ අමු කාලෙහිදීම සඵල දැන්නේ ආමකච්චින්නෝ වාතා තපේන සම්පුඨිතෝ වාතේන හා ඒ කියන්නේ වාතේන ආතපේ කියන්නේ අවුවෙන අවුවෙනු මේ ස්පර්ශ කරන ලද්දේ. කියන්නේ අවු රස්නේ වදිනවා වාතයේ වදිනවා. සම්පුටිතෝ ඕති සම්මිලාප. එහෙම වුණාම එය මෙලවිලා යන සම්මිලාප. ඒගමයේ වස්තු මේ සීසච්ඡක්. ඒ වගේම විය තමන් වහන්සේගේ හිසේ සම සීසච්ඡවි. සම සම්පුටිතා හෝති සම්මිලාතා තායේව පහාරතා සෝකෝ අහං සාරිපුත්ත උදරච්චවින් පරමසිස්සාමීති පරිමසිස්සාමීති පිට්ටිකණ්ඨකං නේව පටිග්ගන්හං ඒ මම සාරිපුත්‍රය බඩේ උදරච්චවි උදර උදර සිවිය පිරිමදින් නෙමෙයි කියා අල්ලන විට පිට්ටිකණ්ඨකං නේව පරිග්ගන්හං පිටකටුව තමන් වහන්සේට අසු වෙනවා. පිටිකන්තකම් පරිමසුස්සාමීති. ඒ පිටකටුව කියන එය අල්මයි කියලා කරනකොට උදර සිවිය අසු වෙනවා. පරිමසුස්සා උදරච්චවියේ පරිග්‍රහණ යාවත්තු මේ සාරිපුත්ත උදරච්චවි පිටිකන්තකම් අල්ලීනා හෝති තායේව පහාරතා මේ උදර සිවිය පිටකටුෙහි අල්ලීනාහුති. අල්ලීනාහුති කියන්නේ ඇලුනේ වෙයි කියන. කායේව පහර සෝකෝහං සාරිකුත්ත වච්ඡං වා මුක්ඛං වා කරිස්සාමීති සත්තේව අවකුජ්ජෝ පපතාවි කායේව පහරතාය. ඒ මම සාරිපුත්‍රය වර්චස් කිරීමට හෝ මුත්‍ර කිරීමට හෝ කරිස්සාමීති එහෙම කරන කිරීමට මේ කරන අවස්ථාවවලදී ඒ සඳහා මේ ක්‍රියාවෙහි යෙදෙන්නට වෑයම් කරන අවස්ථාවේදී තත්ත්වේව අවකුජ්ජෝ පපසා එවිට මුنين අතට වැටෙන තාවේවත් පහරක ශෝකවං සාරිකුත් තමේව කායං අස්සාසෙන්තෝ පාරිනා ගත්තානි අනෝමච්ඡානි සස්තනයම් සාරිකුත් පානිනා ගත්තානි අනෝමච්ඡතෝ කූති මූලානි රෝමානි කායස්මා පතන්ති කායේව පහරතා එහෙම ඉදන් අවස්ථාවවලදී තමේව කායන් අස්සාසෙන්තෝ මේ ශරීරය නිකන් ශරීරයට ආශ්‍රසිරලක් දීම සඳහා තියෙන වේදනාව ආදී නැති කර ගැනීම සඳහා එහෙම අත ගන්න විට පාරිනා ගත්තානම් අනෝපජ්ජා අනෝමජ්ජාමි තස්ස මයිහං සාරිපුත්‍රය එවිට සාරිපුත්‍රය පාණිනා ගත්තානි අනුමජ්ජතු අතින් ශරීරය එහෙම මේ පිරිමදින අවස්ථාවේදී පූති මූලානි ලෝමානි කායස්මා පතන් කුණු මුල් ඇති ප්‍රෝමයෝ ශරීරයෙන් විලිහි වැටෙන. ඒ කියන්නේ අප්‍රගාමකොට මම ගැලවිලා වැටෙනවා. සම්තිකෝ මේ කෝ කරු සාරිපුත්තේ ඒකේ සමනක් භාග්මනා එවං වාදිනෝ එවං දික්ඛිනෝ ආහාරේන සුද්ධි ඒ වගේම සාරිපුත්‍රයේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණී නිබඳු වාද නිබඳු දෘෂ්ටි ඇත්තා වූෙත් ආහාරයෙන් සුද්ධිය වේයයි කියා. තේ ඒවමාහං සුවහු මෙසේ කියම් මුග්ගේ යාපේන මුං ඇට වලින් ගැටුණු තිලේහි යාපේන තල වලින් ගැටුණු තණ්ඩුලේහි ආපේම සහල් වලින් යැපෙම තේ තණ්ඩුලම් තිකා ධම්ති ඔහු ඉතින් අර අර අනිත් කියපු ඒවත් එහෙම මුගේයි මුං යට කනවා තල කනවා සහල් කනවා තණ්ඩුල චින්නම් තිකා ධම්ති අර කියන ලද ඒ මුං යට ආදී ඒවායේ ඉන්දිය සුණු යන කුඩු ඒවාද කනවා තණ්ඩුලම් තණ්ඩුලෝද කම්පි පිවම් ඒ සහල් වල ජලයේද බොනවා අනේක විහිතම් කි තණ්ඩුල විකතින් පරිබින්දම් සහල් වලින් කරන ලද නොයි විකෘති පරිභෝග කරනවා අභිජානාමි කෝපනාං සාරිකුත් ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහරිතං ඉතින් මේක අර අනිත් ඒවට ජලපන්න එක මුං ඇටයකින් උන්වහන්සේ ජීවත් එක තල ඇටයකින් ජීවත්. එක සහල් ඇටයකින්. කියන්නේ දවස ගත කළේ එක සහල් ඇටයකින්. ඒ සම්බුලං ආහාරං ආහාර. සියාකෝපන සාරිපුත්තේවම මහා නුවණ තේන සමයේ සම්බුලෝ අහෝස්. සාරිපුත්‍රය ඔබට මෙසේ සිතෙන්නේ හිද මේ සම්බුලේ විතරක් නෙමෙයි අර අනිත් ඒවාත් එහෙමයි. මුං ඇටේ එකල මුං ඇටේ දැනට වඩා ලොකු එකක් කියලා හිතෙනවා. එකල කල ඇටය දැනට වඩා ලොකු එකක් කියලා. එකල සහල් ඇටය දැනට වඩා ලොකු එකක්. එසේ නොසිතන්න. දැන එදා වගේම තමයි දැනු නැත්නම් දැන් වගේම තමයි එදා තිබුණු සහල් ඇටයක්. සියතාපීතරයි පස්සමයන් සාරිකුත්තේ ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහාරේතු අධිමත්ත කසිමානං පත්තෝ කායෝ හෝති සියතාපි නාම ආසීතික පබ්බානි කාල කාල පබ්බානිවා ඒව මේ වස්තු මේ අංග පච්චංගානි භවಂತಿ කායේව පහතයි අර කලින් කියන ලද ශරීර ස්වභාවයන් එලෙසම මහන්ස නැවතත් වදාරනවා කාලපත ඒව මේ වස්තු මේ අංග පච්චංගානි භවಂತಿ කායේව පහතයි සියථාපි උත්මාන උත්තපදං ඒව මේ වස්තු මේ ආනිසදං හෝති ඔටුපියක් ගැමිය මගේ සත්තම් පෙදෙස ආනිසද පෙදේශ කායේව කායේව පහතයි සියථාපි නාමේ වට්ටනාවලී ඒව මේ වස්තු මේ පිටිකන්තකෝ උන්නතාවනතෝ හෝති තායව පහාරතාය සියථාපි නාම ජරසාලාය ගෝපාමස්සියෝ ඕලුබ්බ විලුද්ධා භවන්ති ඒව මේ වස්තු මේ පාසුක්තියෝ ඕලුබ්බ විලුද්ධා භවන්ති තායව පහාරතාය සියථාපි නාම ගම්භීරේ උදපානි උදකතාරකා ගම්භීරගතා උකායිකා දුස්කන්ති ඒව මේ වස්තු මේ අතිඋත්තේසු අකිකාරකා ගම්භීරගතා උකායිකා දුස්කන්ති තායව පහාරතාය සියතාපි නාම පිටකාලාභ ආමකච්චින්නෝ වාදා පකේන සම්පුටිතෝ හෝති සම්මිලාතු ඒව නිවසමි සී සච්චවි සම්පුටිතා හෝති සම්මිලාතා කායේ රප්පහාරතා සෝකෝහං සාරිපුත්ත උදරච්චවින් පරිමසිස්සාමි පිටි කණ්ඨකන් ඒව පරිග්ගන්හාමි පිටි කණ්ඨකන් පරිමසිස්සාමි උදරච්චවින් දේව පරිග්ගන්හාමි යාවස්සු නිසාරිපුත්ත උදරච්චවි පිටි කණ්ඨකන් අල්ලීනාහෝ තායව පහරතා සෝකෝහං සාරිපුත්ත වච්ඡං වා මුත්තං වා පරිස්සාමීති තත්තේව අවකුජ්ජෝ පපතාමි කායේව පහාරතාය සෝකෝහං සාරිපුත්ත තමේව කායං අස්සාසෙන්තෝ පාණා දත්තානි අනුමජ්ජානි තස්සම යම් සාරිපුත්ත පාණා දත්තානි අනුමජ්ජතෝ පූති මූලාන් ලෝමාන් කායස්මා පතම්ති කායේව පහාරතාය අර කල්කී විදිහටම උන්වහන්සේ මේ එක එකක් පිළිබඳවම වදාළා මේ මෙන්නට කල මේ සහල් කියන මේවා එක එක වල්ල දපු හැටි ඒ කාලේදී තමන් වහන්සේගේ ශරීරයට ඇති වූ ඒ මහත් පීඩාව පිළිබඳව වහන්සේ වදාළ ඒ විදිහට කායිකෝ අහං සාරිපුත්ත ඉරියාය කාය ප්‍රතිපදාය කාය දුක්ඛකාරිකාය නාජ්‍ය ගමන් උත්තරී මනුස්ස ධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂං ඒ කියන ලද පැවැත්මේ ඒ ප්‍රතිපදාව ඒ දුෂ්කර ක්‍රියාවෙන් නාඩ්‍ය ගමන් නොපැමිණෙනු උත්තරින් මනුස්ස ධම්මා ඒ උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට අලමරිය ඥාන දර්ශන විශේෂයි. ඒ ආර්ය උතුම් ඥාන දර්ශන විශේෂයකට පැමිණෙන්නේ නැත. සංකිෂ්ඨ හේතු. ඒට හේතු කවරේද? ඉනිස්සායේව අරියාය පඤ්ඤාය අනදිගමං යායන් අරියා පඤ්ඤා අධිගතා අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා වික්ඛප්පයාය ඒ සංකිට්ඨ හේතු ඒට හේතු කවරේද නිස්සායේව අරියාය පඤ්ඤාය අනදිගම මේ ආර්ය වූ ප්‍රඥාවට නොකමිනීම නිසයි යායන් අරියා පඤ්ඤා අධිගතා අරියා නියානිකා නියාති තක්කරස්ස සම්මා වික්ඛප්පයාය යම් ඒ ආර්ය ප්‍රඥාවට පැමිණියේද අරියා නීයාමිකා නීයා ඒක නෛර්යානික බැවින් ඒ ආර්ය ඒ ප්‍රඥාව නෛර්යානික බැවින් නීයාති නීයාති කියන්නේ නික්මෙයි නැත්නම් නිදෙයි දැනෙන්නේ කුමකද සත්‍යරස්ස සම්මා දුක්ඛයයි ඒ ආර්ය ප්‍රඥාවෙන් පිහිටා ඒ අනුව ක්‍රියා කරන්න හට සම්මා දුක්ඛක්ඛයාය. සියලු දුක්වලින් ඡය වූ ඡය වෙන ඒ නිවනට නැත්නම් අරහත්ත්වයට පැමිණෙන්නේ. සංකිතෝපන සාරිපුත්ත ඒකේ සමනද්ධාක්ෂණ එවං වාදිනෝ එවං දිචිනෝ සංසාරයේ සුද්ධි ලෝකේ සාරිපුත්තේ ඇතන් ශ්‍රමණග්ධාක්ෂණිය සිකිනවා. මෙබඳු වාදයක් බලන මෙබඳු දෘෂ්ටියක් ඇති සංසාරයෙන් සුද්ධි සංසාරයෙන් සුද්ධිය වේවි. සංසාරයේම සුද්ධිය කියන්නේ සතර සැරිසැරීමෙන්ම ඒ සුද්ධිය ලබන්නට ඕනේ. ඒ හරියට මෙතනින් ටිකක් සුද්ධ වෙලා තවතන ජීවිත වඩා සුද්ධ වෙලා එහෙම සුද්ධිය ලබන. සමහරු දැනුත් වෙන විදිහකින් ලිං හතකින් නාලා සුද්ධ වෙන අයත් සිටිනවා. මේ දෙන්නාම ටිකක් සුද්ධ වෙනවා. ඊළඟ එකින් නම් ඊට වඩා සුද්ධ වෙනවා. අන්න ඒ විදිහට. නකෝපරසෝ සාරිපුත් සංසාරෝ සුලභ රූපු ආරි පුත්‍රයේ ඒ සංසාරයේ සුලභ යයි නොදනිමි නැතන් නොදකිමි යෝ මයා අසංසරිත පුබ්බෝ ඉවිනා දීඝේන අබ්ධන අඤ්ඤත්‍ර සුද්ධා වාසේහි දේවෝ ඒ සුද්ධා වාසයයි වාසය කරන දෙවියන් කියන්නේ ඒ සුද්ධාවාසී ධර්මයන්. අවිහාපත්ත සුදස්ස සුදස්සී අකනිත්‍ය කියන ඒ භක්ම ලෝක පහයි සුද්ධාවාසිකයන්. ඒ සුද්ධාවාස පහේ සිටින අය අනාගාමී සහ රහතන්. මෙහිදී අනාගාමී වෙලා පංචම ධ්‍යානලාභී කෙනෙකු සුද්ධාවාසෙහි උපදිනවා. එහිදී අරහත් මාර්ගයත් අරහත් ඵලයක් ලබනවා. එවිට සුභාවාසෙහි ලැබෙන්නේ පුද්ගලයන් වශයෙන් තුන්වෙනි. අනාගාමි ඵලස්ත්‍යයක්, අරහන් මාර්ගස්ත්‍යයක්, අරහන් ඵලස්ත්‍යයක්. එන තුන්වෙනි. එතකොට පුද්ගලයෝ තුන්වෙනෙක් දක්වනවා පුද්ගලයන් 12 දෙනාගෙන් තුන්වෙනෙක්. දැන් ඒ සුද්ධාවාස වලට යන්නේ අනාගාමී බුදුරජාණන් වහන්සේ වදාරනවා. සංසාරයෙන් සුද්ධිය වේනම්. ඒ කියන්නේ සතර පරිසරල පරිසරල පරිසරලයි සුද්ධිය ලබන්නට තියෙන්නේ. එහෙමනම් තමන් වහන්සේ සුද්ධිය බොහොම ඉස්සර ලබලා තියෙන්නට ඕනේ. සංසාරයෙන්ම සුද්ධිය වෙනවා නම් මත්විසාද උන්වහන්සේ සතර නොවිසූ තනක් හැටියට දැක්විය හැකිවන්නේ සුද්ධාවාස පහ පමණයි. අනිත් කිසිදු තැනක තමන් වහන්සේ උපන්නේ නැtei කිය නොහැකිය. ඒ කියන්නේ යෝ මය අසංසරිත පුද්දෝ. ඒ තැන්වල සැරිසරුවේ නැtei කියන්නට බෑ. ඒ තැන්වල සැරිසරු තියෙනවා. ඒ දිග්ගේ දීගේ ඉනිනා දීගේන අර්ථුන මේ තරම් දීර්ඝ කාලයක්. මහන්සේ ඒ බුද්ධකාරක ධර්මයන් නියත විවරණයෙන් පසු පිරූ කාලයේ පමණක්ම දක්වනවා චතුරසංඛ්‍ය කල්පලක්ෂයක් කියලා. ඉතින් ඊට పూర్වෙහි උන්වහන්සේ දුටු බුදුරජාණන් වහන්සේලා ගැන කියනවනේ පන්ලක්ෂ කොහොමද ගණනක් බුදුවරුන් වහන්සේ දැකලා තියෙනයි කියන්නේ. අර මනෝ ප්‍රනිධාන, කාය ප්‍රනිධාන, වාක් ප්‍රනිධාන කියන මේවායේදී මහන්සේ දැකපු බුදුවරු ගැන. දෙවෙනි ඉතින් ඒ තරම් දීර්ඝ කාලයක් සසර සැරිසැරුවේ. සංසාරයේ සැරිසැරීමෙන් සුද්ධියක් වෙනවා නම් උන්වහන්සේ ඒ සුද්ධිය බොහොම ඉස්සර ලබන තියෙන්නට ලබන්නට ඒකයි උන්වහන්සේ වදාරන්නේ. කෙනෙක් කියනවා සංසාරයේම සුද්ධි. එහෙමනේ මක්ඛලි ගෝසාලනේ එහෙම කියන්නේ. සංසාරයේම සුද්ධි. අර මිනිසුන්ගේ සැප දුක්ඛය කියන මේවා හරියට ද්‍රෝණයකින් මැනලා වගේ කෙනෙක් කෙනාට තිබෙන්නේ. ඉතින් කෙනේ ඒ Taman ගමන් යා යුතු ඉපදිය යුතු ඒ තැන්වල ඉපදිලාම දුක් කෙලවර කරනවා මිසක Tamanගේ උත්සාහයෙන් ඊට කලින් දුක් කෙලවර කිරීමක් කාටවත් නැත. ඒ නිසා මේ උපමාවතෙන් කියන්නේ හරියට නූල් පන්දුවක් මූල් පන්දුවක් කඳු මුඳුනක සිට කොනක් අල්ලලා වීසිකලාම ඒ පන්දුවේ නූල් තිබෙන තුරු දිග දිගහැරි දිගහැරි ගොස් අන්තිමට ඉවර වෙනවා වගේ ඒ විදිහටයි මේ සත්‍යයේ සංසාර ගමන. ඒ යා යුතු හැමතැනම ඉපදිලා ඉපදිලා ඉපදිලා විමුක්තියක් ලබනවා මිසක කෙනෙකුට ඊට කලින් ලබන්නට බැරිය. අනේ මේ සංසාරයෙන් සිද්ධිය ලබන හැටි කියන්නේ දෝනමිතේ සුඛ දුක්ඛේ නැති ආහායන වර්ධනේ කියලා කියනවා. දෝන ද්‍රෝණයකින් නැනලා වගේ එකිනෙක කෙනාට සැප දුක් කියන එක තියෙනවා. ඒක හරියට මේ තමන්ට නැනලා කියලා තියෙනවා. ඒක වැඩිවත් නෑ අඩුවක්. නැති ආහායන වර්ධනේ. ඒ නිසා තමන්ගේ ප්‍රතිපත්තියකින් මේ ලබන්නට තිබෙන දුක් අත්කරගෙන සැප වැඩි කරගෙන ඒ